කාමයන්ගේ වෙන්වීම දිහා බලන එක දකින්න බලන්න දුෂ්කර දෙයක්. ඒ වගේම ව්‍යාපාදේ කියලා අපිට කවුරුත් එක්ක හරි යමනාපයන් නුරුස්නා ගතියක් ඇති වෙච්චහම ඒ ව්‍යාපාදේ විනිවිදලා ඒ විනුවට ඒ මොනම ක්‍රමයක හරි අව්‍යාපාදේ නැත්නම් මෛත්‍රී කරුණාව ඒ වෙනුවට දකින්නවා කියන එක බොහොම දුෂ්කර දකින්න අමාරු දෙයක්. එහෙම නැත්නම් විනිවිදලා දකින්න අමාරු. මොකද ව්‍යාපාදයේ ඇතිවෙච්චාම තියෙන තරහව නිසා ඒකම එලි එලි ඒකම බැඳි බැඳි පැලහෙනවා මිස අව්‍යාපාදයකට හිතියෝ දඬ ඉඩ නොදෙන එක තමයි කෙලසෙනවා කියන්නේ. ඊට පස්සේ හිත විහෙසකටපත් වුණාට පස්සේ විහෙසාය. ඒක වෙනුවට ඒ හරහා මේ වෙහෙස කියලා කියන්නේ සංසාරේ දුක. මේක තමයි පළවෙනි ආර්ය සත්‍ය. ඒ තමයි වෙහෙස ඇති වෙච්ච වෙලාවේදී අනේ මට මේ වැටහෙන්නේ දුක. මේක ආර්ය සත්‍යයක්. ඒ නිසා මේ දුක ඇති කරන දේවල් එක්ක හෝ නඩු කියන්නේ නැතුව මේ අවිහෙසාය පිණිස නැත්නම් මේ දුක දුක් සත්‍ය බව තේරුම් ගන්නකොට ඒකේ තියෙන අවිහෙස ගතියක් ඒක බුදුහාමුදුරුව වෙනම පාඨයකින් සඳහන් කරනවා මහණෙනි මේ දුක නම් දුක තමයි බුදුචාන්ස කියනවා ඒක ආයේ මේ මේ දුක නෑයි කියලා මේකේ ලේබල් එක මාරු කරලා එහෙම නැතුව හිත රවට්ටගෙන කරන්න යන්න එපා නමුත් මේ දුක ආර්ය සත්‍යයක් බව තේරුම් ගන්න තරම් මිහිරියාවක් මුළු මනුස්ස ජීවිතේම නැහැ කියලා. මොකද මේ දුකට පිළියම් හොයන්න නැපි හදන්නේ කවදාවත් පිළියමක් නැහැ. මේක බාර ගන්න එකයි තියෙන්නේ. බාර ගන්නකොට අපි ඒක බාර ගන්නේ විශේෂණ පදයක් වදලා. දුක්ඛ ආර්ය සත්‍ය මේක ඇත්තක්. මේක තත්‍ය දෙයක්. මේක ඇති දෙයක්. වළක්වන්න බෑ. ඒක නිසා මේ වළක්වන්න ගිහිල්ලා නිකන් අනවශ්‍ය මේ හැප්පෙන්න යන විනුවට මට මේ ඉදිරිපත් වෙලා තියෙන දුක මම මේක ආර්ය සත්‍යයක් බවට පරගන්න බුද්ධ හදෝත්වයන් වාසෙත් කරේ ඒකයි කියලා මේ දුකට මුහුණ දෙන එක. අපි සිංහලයේක බොහොම අලංකාර වචනකින් කියනවා පැමිණි දුක් පැණි රහ කරගන්න කියන. එච්චරයි. ඊට පස්සේ ආ මේ දුක නැති කරන්න හදන්නෙත් නැහැ. දුක දුන්නේ ආවලා කියලා යන්න යන්නෙත් නැහැ. මේක ඉවසන්න බලුවන්. මේක දුක පැමිණි දුක් පැණි රහයි කියන ක්‍රමයට බැලුවොත් දෘෂ්ටියට බැලුවොත් ඒ සංකල්පනා බැලුවොත් මොනම දෙයක්වත් නැ විඳින්න බැරි. ආන්නේ විදිහට මේ වෙහෙස ඇති වෙනාවේ අවිහෙසය වෙහෙස නැති පැත්ත නැත්නම් ඒක තුළ තියෙන මිහිරියාව ඥානය පහලු කරන මානසිකාරයක් ඇවිල්ලා ඒකේ හිත නැවත නැවත බස්සනවනම් ඒකේ හිත නැවත නැවත පහදිනවනම් ඒකේ හිත නැවත නැවත පිහිටනවනම් ඒක විමුක්තියක් බව පරිවර්තනය කරගන්නවනම් ඒක කොහොම අමාරු දෙයක් ඒක දුප්පටි විඥයි විනිවිදින්න හරහා දකින්න අමාරුයි දැන් මේ ඇති කරගත්ත මේ සමීකරණය හරහා අපි මේ හතරවෙනි දුප්පටි විජ්ජ ධර්මයේ තමයි පුණජ පරං ආවසෝ රූපං මනසි කරෝතෝ රූපේසු චිත්තං න පක්ඛන්දති න පසීදති න සම්තිට්ඨති න විමුච්ඡති කියන එක අපේ හිතේ අම්හිසි රූප රූපයකට හිත බැඳයි කියලා හිතමු නැත්නම් රූප රූපයකට හිත ඇදිලා ගියා මනසිකාරය කරනවා කියලා කියන්නේ බොහෝ දේවල් තියේදී එකට ඇදලා යනවාට කියනවා මනසිකාරය යද උණයි කියලා එතකොට අපි රූප රූපයකට හිතේ දුනා. රූප රූපයක් කියලා කියන්නේ වර්ණයක් සහ సంతානයක්. වර්ණ సంతාන දෙක තමයි රූප රූපේ හැටි. ඒකට හිත ඇදලා ගියාට පස්සේ ඒ හිත නොබඳින නැවත නැවත යොදවලා බලන්නේ නැති ගතිය, පහදින් නැති ගතිය, නොපිහිටන ගතිය, ඒකේ මිදෙන ගතිය ලේසි නෑ කරන්න. ඒ තරම්ම ලෝකේ ප්‍රමාණ කිරීමේදී ඕනම කෙනෙක් අහුවෙන ප්‍රමාණය තමයි රූප ප්‍රමාණය. ලස්සන සෑම දේ තමයි අපි එළවන්නේ. නමුත් නාරදි සාසය කර කියනවා අස්සන සමදේ මොහතර දුකදී එහි කෙලවර දුක වේ. මොහිදින් බෙක් කියනවා භව රෝගය සද්දනා රූපෙට මත් වී අයිදු ප්‍රේමකලේ අයිදු ප්‍රේමකලේ තම්බි කියන්නේ. අපේ කට්ටිය රූපෙටම තමයි යතියි. තාමත් රූපලාවන්‍ය තමයි අද ලෝකේ තියෙන විශාලම බිස්නස් එක. ඒකෙන් තමයි අද රට රාජ්‍යවල පාලනය කරන්නේ. මුළු වෛද්‍ය විද්‍යාවම කරන්නේ ඕකෙන් තමයි. නඩත්තු කරලා තියෙන්නේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක රූපලාවනේ. මොකද මේ තරමටම රූපෙට හිත බැඳුනොත් රූප රූපෙට හිත බැඳුනොත් ඒ නැවත නැවත හිත නොයදව තියා ගන්න ගතිය. නොපහදව ගන්න ගතිය. ලඟුම් ගන්න නැතුව ඉන්න ගතිය. ඒකෙන් වෙන් වෙන ගතිය බුදු කෙනෙකුට ආර්යයන් වහන්සේ නමකට අර කරන්න බෑ. ඒ තරම්ම අපේ සංසාරේ අපේ මේ ඇහැ නැත්තම් අපේ ඉඳුරන්ගේ වැඩියෙන්ම කෙලෙස් උපදින දේ උඩට ඉස්සෙච්ච එක තමයි තිරසනා දෙපයින් හිටගත්තයි කියලා කියන්නේ. අපි ඉහෙළම තියෙන සංවේදී ඉන්ද්‍රිය දෙක ඇහැ. ඒකෙන් තමයි අපි ඔක්කොම ආරසාව ඇති කරගන්නේ, රුචි දේ හොයාගන්නේ. ඒ නිසා තිරසනෝද තියෙන ඉව හොඬේ ඉස්සරහින් තියෙන්නේ. හොම්බ ඉස්සරහින් තියෙන්නේ. මිනිස්යාගේ ඇහැ. මේකෙන් තමයි කෙලෙස් උපදවන්නේ. ඉතින් මේ උපදවන වෙලාවට අපි ඇහෙන් රූප දැකලා ඒ යොදන වෙලාවට පොට්ටෙක් වගේ ඉනවයි කියලා කියන්නේ ඒක නැවත නැවත හිත යොදන්න එපා. ඒකේ හිත පහදවන්න එපා. ඒකේ හිත අලවන්න එපා. ඒකේ හිත ගලවන්න කියලා. අමාරුයි. මොකද මුළු ලෝකෙම අපේ අම්මලා තාත්තලාත් එක්ක අපිට උගන්වන ගුරුරුත් එක්ක අපේ පන්තල් වල ඉන්න හාමුදුරුත් එක්කත් නැත්නම් අපේ ආගමික නායකයෝ ඔක්කොමල බලන්න හදන්නේ මේ දාන දීලා ලබන ආත්මේ ඛේමාව වගේ වෙන්න නැත්තම් උප්පලවන්න වගේ වෙන්න නැත්තම් අසන්ති මිත්‍රා වගේ වෙන්න නැත්තම් කියලා හිතයට පොඩි ආසාවක් තියෙනවා මේ මේ ලැබිච්ච නැදකින් මේ රූපේ ලබන ආත්මීට වැඩි ටිකක් ලස්සන උපදින්න නැත්තම් උපදිනවමයි ඉපදෙල බර ගානකට කෙලස් උපදවනවා ඒකල සංසාරයක් පටලවා ගන්නවා ඒකට හිත නොයදවා ඉන්නවා කියන එක දුක්පටි විඥයි. එහෙම නැත්නම් කියනවා නම් විනිවිද දකින්න අමාරුයි. ඒක සද්ද රූපෙට මයිකල් ජැක්සන් සින්දු කියන්න ගත්තාම උඩපයින් හැටි දැකලා තියෙනවද? one more one more කීක පිස්සු වැටිලා නටන්නේ. මුළු ලෝකේ මුළු ඇමරිකාවේ ජනාධිපතිට වැඩි ප්‍රසිද්ධයි. එක සංගීත සම්දර්ශනයක් රටකින් රටකට ගෙනියන්න නැව් පහක බඩු ගෙනියනවා. ලංකාව වගේ රටකට ගෙන්න ගන්න බැරි තරම්. ඒ තරම් අද මේ සංගීතයේ රස නොදන්න අමනුෂ්‍යයෙක් කියලා පොත්වල ලියනවා. දැනගන්න ඕනේ සංගීතය පිටිපස්සේ ගියොත් තමයි සෝෂල් වෙන්නේ. එහෙම වුණොත් තමයි යොන්න බજારගේ කකුලක් වෙන්නේ. නැත්තම් සංගීතය දන්නේ නැත්තම් ගොරකයක්. එනිසා මේ රූප ශබ්දෙට රූප රූප ශබ්ද රූපෙට ඇදලා යනවා කියුවාම ඒක ඉතින් මුළු අපි Hindu ආගම ගත්තොත් මුළු ආගමේම කරන භජන් තමයි. භජන් කියනකොට පිස්සු හැදෙනවා. ඒ තරම් මේකේ ආකර්ෂණයක් එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ වෙලාවේ හිතේ නොයදා ඉන්න එක, නොපැහැදී ඉන්න එක, ඒකේ అలවන් නැතුව ඉන්න එක, ඒකේ හිත ගලවනවා කියන එක දුෂ්කරයි. ඒකට ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ රූපය කියන මේ රූප එමෙතන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වලට අපි කොච්චර ඇදිලා ඉන්නවද කියනවනම් පොහසත්කම කියලා අපි ওই පහනේ ගන්නෙ. මේ පොහසත් වෙන්න නෙමෙයි නටන්නේ. මුළු ඉගෙන ගන්නෙ. අපි මේ රට රාජ්‍ය අතහැරලා යන්නේ වෙන මොනටේ. ওই පහට. ඉතින් ඒ පහේ හිත නැවත නැවත ඔබා බලන්නේ නැතු වෙන එක, නොයදවලා ඉන්න එක, නොපහදින එක, ඒකේ අලවන්නේ නැතුව ඉන්න එක, ඒකේ හිත ගලවනවා කියන එක දුෂ්කරයි. ඒ නිසා ඒක මේ අපි ළඟ තියෙන දුර්ලකම් දැකලා පශ්චාත්තාප වෙන්න එපා. මේ අපි විතරක් පහත් පන්ති කෙනෙක් කියලා. මේ තමයි සංසාරේ යම. මේ යම දිගේ යන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේගෙන් බණ අහගෙන සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් නැවත දාව එවත්නි යම් කිසි කෙනෙක් රූපේට මානසිකාරය ඇදලා ගියාට පස්සේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා මේක ධර්ම පොතේ පහකට බෙදලා පෙන්නනවා. සමස්තයට රූප කියලා කියනවා. ඒ වෙලාවේදී ඒකට හිත නැවත නැවත යන්න දෙන්නේ නැතුව පහදන්න නැතුව అలවන්න නැතුව ගලවනවා කියන එක අමාරුයි. ඒ වගේම තමයි යම් වෙලාවේ අරූපය හිතට පහළ වුණොත් ඒ හිත නැවත නැවත යොදන්න ඒ හිත පහදවන්න ඒ හිත అలවන්න ඒකෙන්ම ඒකෙන්ම විමුක්තිය හොයාගන්න වැඩේ තමයි මේ භාවනා කර කර ඉනකොට අපිට ආනපනේ නොදැනෙන වෙලාව. ඒ නොදැනෙන වෙලාවෙන් අපි බය වෙනවා. අපි තහලවනවා. අපිට සැක පහළ වෙනවා. දැන් මම මොකද කරන්න ඕන කියලා කුලප්පු වෙනවා. අනතුරුදායක තත්වයකට එන්න පටන් ගන්නවා. හරියට පෝරකේ ඉන උඩ ඉනකොට පෝරකේ ලෑල්ල ඇදලා දැම්මා වගේ මේ රූපේ නැති වෙච්ච ගමන් පුදුමාකාර බයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසායි අපි මේ මරණය කියන වචනටවත් කැමති නැහැ. හැන්ද වෙලා අඳුරු වෙනවා දකින්න අපි කැමති නැහැ. ඒතර රූප පේන්නේ නැතු යනවා. ඉතින් ඒ නිසා අපි වට පුදුම බීතික ඇති කරගෙන තියෙනවා. ඒ නිසා අර රූපයෙහි හිත නැවත නැවත යොදන ගතිය, అలවන ගතිය, පහදින ගතිය එහිම යෙදෙන ගතිය වෙනුවට අරූපයෙහි හිත නැවත නැවත යෙදීම හිත පහදින එක හිතේ అలවා තබා ගැනීම ඒ හරහා නිවන සෙවීම කියන එක තමයි මේ හතරවෙනි කාරණාව මේ දැක බලා ගන්න අමාරු විනිවිදලා දකින්න අමාරු. මොකද අපි ඒ තරම් මේ රූප ප්‍රමාණය කියන එක ලෝකේ ලස්සන දෙයට තමයි ඇදලා යන්නේ. ඉතින් ඒ වෙනුවට සත්‍ය දකින්න ඕනේ නම් අපිට රූපේ යම් වෙලාවක පොරොජන ගන්න වෙනවා. ඊට පස්සේ රූපේ ගෙවන් වෙනකම් බලලා ඒ රූපයෙන් ගන්න තියෙන කාරණාව ඉෂ්ටමාර කරන්න වෙනවා. ඒක පිළිබඳව සරුවචනාචේ රූපේ පාවිච්චි කරන හැටි ඉතාමත්ම විචිත්‍රයි. ඊ타ත්ම කාර්ය සූරයි. ඊ타ත්ම ප්‍රයෝජන සලකලා කරන්න. ਸਰවඥාන්සේ සඳහන් කරනවා විශේෂයෙන්ම ඔය චූලශුන්්‍යත සූත්‍රය එහෙම නැත්නම් ආනිච්ච සප්පාය සූත්‍රය නැත්නම් පොට්ටපාද වගේ සූත්‍රවල බොහෝම ලස්සන ධර්ම પરම්පරාවකින් මේ එකෙක් කුසල එකෙකුට ගහලා අපි නිදහස් කරන්න හැටි. ਸਰුවචාන්සේ සඳහන් කරනවා මේ කාම ලෝකය කියලා එකක් තියෙනවනේ. මේ කාම වස්තු රැස් කරන රූප ලැබලා දෙන රූප වාහිනී රැස් කරනවා. ශබ්ද ලැබලා දෙන ශබ්ද යන්ත්‍ර රැස් කරනවා. ගන්ධ ලැබලා දෙන විවිධාකාර ගන්ධ සුවඳ අපි එකතු කරනවා. ඊට පස්සේ රස ලැබලා දෙන විවිධ කෑම ඉස්සරහ කෑම පස්සේ කෑම බීම විවිධ જાති තියෙනවා. ඊට පස්සේ පහසට විවිධ යාන වාහන කොට මෙට්ට ඇඳ ඇතිල සකස් කරනවා. ඉතින් ඒක සඳහා රස කරන දේවල් අපි ජීවිතයේ හැකියාව තිනුට රැස් කරනවා. ඉතින් මේක යම් කිසි කෙනෙකුට මේ රැස් කරන වැඩි වෙන්න වැඩි වෙන්න මරණ වේලාවේදී දුකයි පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ කියලා අපි හිතමු කාට හරි සෞඛ්‍ය සම්පන්න අදහසක් ආවයි කියලා. මේ ගොඩාක් දේවල් තියානట్లా මැරුණොත් මරණ වේලාවේදී ගොඩක් දුකයි. නමුත් මෙච්චර ආසාවෙන් රැස් කරපු දේවල් තියාගෙන මේකට ඒ දුක නැතිකරන්න නම් අපිට ඒ දෙයින් වෙන්වීම කියලා එකක් තියෙනවානේ. මේ භෞතික කාම වස්තුන්ගෙන් වෙන්වීමට අබිනිෂ්ක්‍මණය එහෙම නැත්නම් නෙක්ඛම්ම කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කියන්නේ ගිහි ගියතරනවායි කියනවා. ගිහි ගියතරන ක්‍රම ගොඩක් තියෙනවා. මේ පිළිස් දවසට ගිහි ගියතරන. තව සමහර සුමානයක්ම ඇවිල්ලා භාවනා මධ්‍යස්ථාන කරන අතර වෙනවා. එහෙම නැත්නම් පොයි දවසට ගිහි ගියතරනවා. සමහර తాවකාලික පැවිද්ද මාර්ගයෙන් ගිහි යතාවෙනවා. සමහර මුළු ජීවිතේම ගිහි යතාවෙනවා. ඉතින් මේක හරි විශාල දුෂ්කර කෘත්‍යයක්. මේම කෙරුවට මොකද ඒ ගිහි යතාරපු කට්ටිය දන්නවා අතාරපු නැති අයට වැඩිය අතහැරලා ඒක නාමේ ලබාගත් කාය විවේකය චිත්ත විවේකයක් වෙනුවෙන් මෙහෙවන්න ගිහිල්ලා විවේකය ලැබුණාට පස්සේ වාඩි උනායි කියලා හිතමු. සක්මනකට ගියයි කියලා හිතමු. අර අතහැරලා ආපු එකේ හේවණල්ල ඒකේ සංඥාව එල්ලව එලව පහර දෙනවා. කරපු රස විඳපු දේවල්, විඳින්න තියෙන දේවල්, අරයාගේ දේවල්, මෙයාගේ දේවල් කියලා අර අපි අතහැරලා ආපු කාම ගුණයන් එල්ලව එලව පහර දෙනවා. ඒ මනුස්සයාට අර ගිහි ගිය අතහැරියාට පස්සේ gedara ඉන්නවට වඩා හිතට හිතවිලි කාමයේ සම්බන්ධ තොග වශයෙන් එන්න පටන් ගන්නවා. වැවක යූර කඩලා දැම්මා වගේ. ඉතින් භාවනා කරන්න ගියාට මොකද හොඟ දෙනෙක් ඉන්නේ එලවත් නැති මෙලවත් නැති තැනක. gedarat නෑ දැන්. gedara මිනිස්සුත් අnder පාතින ඕන්න බලපන් මං ඉන්නේ උඩින් මං ඉන්නේ සෝවාන් වෙලා මං ඉන්නේ අරහත් වෙලා නැත්තම් අනාගාම වෙලා උඩින් එන්නේ කියලා පඬිතකම් කියලා gedarin යනවා. gedara කියලා මෙහි ඉඳගත්තර පස්සේ උල උඩ ඉඳා වගේ එක චිත්තක්ෂණයක් ඉන්න බෑ. හිත පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ ඒ අතර පයින්නවා මේ අතර පයින්නවා. එන්න හරියක් එන්නේ ওই කාමේ තමයි. දැන් බුදුරජාණන් මේක බුදුරජාණන්ට අපි කිව්වයි කියමු. අපි කමඨාන් සුද්ධ කරනකොට කියන සර්වචනාංශ මම බොහොම අමාරුවෙන් ගිහිගේ අතහැරියා. කාම ගුණයන්ගෙන් වෙන් වුණා. නමුත් දැන් බලන්නකො මගේ හිත එක gedara ඉන්නකොටත් වැඩිය හිත අවුලයිනේ. හිත පුවක් කිත්තක් ගලේ ගැහුවා වගේ සීතිකඩ යනවා. ඒතකොට බුදුරජාණන්සේ දන්නවා මේක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. ගිහිගේ ඉන්නවට වඩා මුක්ක් අමාරුයි. ගිහිගේ අතහැරලා ගියාට පස්සේ හිතේ ක්ලස් කරන්න. අපි හිතන්නම් ගිහිගේ ඉන්නකොට අතහැරියාට පස්සේ තමයි වැඩේ හරියන්නේ කියලා. අතහැරලා බැලුවට පස්සේ කැලේ ඉන්න මියා මිකුළු මිහරකෙක් ගෙනලා ගම්මැද්ද බැඳගත්තා වගේ මේ හිත නටන්න ගන්නවා. එතකොට බුදුරජාණන්සේ රූපේ ගන්නවා අරමුණකට. ඊට පස්සේ කියනවා රූපෙක හිත බඳින්නේ කියලා. රූපේ හිත බඳින්න බඳින්න රූපේ හිත යෙදෙන්න යෙදෙන්න රූපේ හිත පක්ඛන්දති පසීදති සම්තිට්ඨති විමුච්ඡති කියලා ආනාපාන රූපේ නැත්නම් හිතගෙන ඉන්න මේ කය කියන රූපේ අරගෙන ඒක හිත බඳින්න බඳින්න බඳින්න ඒ චිත්තක්ෂණය කාමයේ විතරක් නෙවෙයි අර කාමයේ හේවණල්ල කියන කාම සංඥාවක් නැහැ. ඒක යෝගාවචරය යොදන යොදන චිත්තක්ෂණ ගන්නට යොදන යොදන සද්ධාහ ගන්නට යොදන යොදන වීර්ය ගන්නට යොදන යොදන සතිය ගන්න තියෙනවා. මේ ආනපන ඉන්නා තාකල් කය කියන රූපේ ඉන්නා තාකල් කාමයෙන් සහ කාම සංඥාවෙන් අයින් කරන්න පුළුවන්. එතකොට යාට අභ්‍යාසයක් තියෙනවා දැන්. හිත මානසිකාරය යෙදියුත්තක් තියෙනවා. ඒ වෙලාවේදී අපි රූපය ගන්නවා කාම සංඥාව ප්‍රතිස්ථාපනය කරන අඩේට. ඒකට කියනවා අරමුණ කියලා. ඒකට අපි කියනවා නිමිත්ත කියලා. ඒක තියාගෙන එහි හිත යොදන්න යොදන්න යොදන්න යොදන්න ඒ චිත්තක්ෂණ ගානට කාම සංඥාව අයින් කිරීම අද්දකි හැක්කක් එහි පස්සිකයි අවිල්ල බලන්න කරලා බලන්න කියලා කියන්න පුළුවන්. එහෙම කරගෙන කරගෙන යනකොට එයාට තේරෙනවා මම යම් තාක් ආනපාන ජීවත් වෙනවාද මම යම් තාක් ඉන්න ඉරියව්වේ නැත්තම් කය කියන මානසිකාරේ ඉන්නවද ඒ තාක්කල් මගේ හිතේ කාමේ නැහැ ඒ තාක්කල් කාම ඡන්දයක් නැහැ ඒසට යෝගාවචර තියෙනවා තමන් උපේනවා යමක් මොකද්ද උපයන්නේ කාය විවේකී නෙවෙයි දැන් උපයන්නේ චිත්ත විවේකී උපයනවා කය රූපේ හිත තැබීමෙන් දැන් ඊට පස්සේ මේ රූපය මේ ආනපාන රූප මේ කතා කරන්නේ ඒකට කියනවා වායෝ පොට්ටබ රූපේ කියලා. නැත්නම් මේ කය. කය කියනකොට ගොඩක් වෙලාට අහු වෙන්නේ පටවි රූපේ. මේක පොළවේ වදිනකොට හැප්පෙනකොට දැනෙන මේ රූප දෙකෙන් එකක ඕනම් තීජු ගන්නත් පුළුවන් ආපෝ ගන්නත් පුළුවන්. නමුත් මේ රූප දෙකෙන් එක හිත බැඳගෙන ඉන්නකොට යාට සතුටක් ඇති වෙනවා නම් මේ රූපේ නම් රූපේ වශයෙන් සතුටක් නැහැ. හැබැයි යා කාම සංඥාව දුරුවන් කරන්න මට උදව් කරන එකම අඩේ. ඒ නිසා මේ රූපේ හිත පවතින තාක්කල් නැවත නැවත හිත යොදන තාක්කල් පැහැදීම ඇති වෙනවා නම් අනේ ඉස්සර වගේ නෙවෙයි දැන් එක චිත්තක්ෂණ ගාන කියායට හිත හිටලා තියෙනවා. ඒක මහා තාන්තියක්. ඒක මේ කායි විවේක නෙවෙයි චිත්ත විවේකේ කියලා. මේ වෙලාවට රූපය අපි පාවිච්චි කරලා මේ විදියට රූපයත් එක්ක දැඩි ඇසුරට යනකොට මූණට මූණ දාලා ඉන්නකොට ආනපාන යාලු කරගත්තට පස්සේ මා අම්මතර දෙයක් සිද්ධ වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ විතරක් දන්න රහසක්. ආර්යයන් වහන්සේලා දන්න රහසක් මොකද්ද? ඒ බලාන ඉන්න රූපේ ගෙවෙන්න පටන් ගන්නවා. දැන් මේ කාමයේ තා කාම සංඥා දුරුවන් කරගන්නට ඉතරයින් තියාගත්ත රූප නිමිත්ත රූප රම්මණය ඉස්සර තද ගොරෝසු ආනාපානයක් වශයෙන් තේනවා. කොහොම කොහම හරි කරලා මේක තේරුම් බේරුම් කරගෙන එහිම හිත යොදවලා එහිම හිත පහදිලා එහිම හිත පීඨෝලා ඒකම විමුක්තියක් කර කර ඉන්නකොට ඒ ආනාපාන රූපය ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න සිුම් වෙන්න පටන් ගන්නවා. ඒතර යෝගාචරය කලබල වෙනවා. කලබල වෙලා කමඨහන් වාතාවි ලිනවා ඉස්තර ස්වාමීන් වහන්සේ මට හොඳට ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කළ බලන්න පුළුවන්. අනේ ටික වෙලාවක් යනකොට හුස්ම ගන්න බව දැනගත්තට ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කරන්න බැරුව යනවා. ඉස්සලමට ආස්වාසිය මේ මේ ಗುಣ වෙනුණා ප්‍රසවාසයේ මේ මේ ಗುಣ වෙනවා ආස්වාසියලා ප්‍රසවාසය නෙවෙයි කියලා තේරුණා. ප්‍රසවාසයලදී ආස්වාස නෙවෙයි කියලා තේරුණා. නමුත් ටික වේලාවක් යනකොට මේක සියුම් වෙනකොට ආස්වාසිය ප්‍රසවාසය වෙන් කරන්න බෑ. හැබැයි හුස්මේ ඉන්න බව දන්නවා. අර පරිච්ඡේද කරලා දකින්න පුළුවන් ගතිය වින්කොට දකින්න පුළුවන් ගතිය නැති වෙනවයි කියලා යෝගාවචරය එතකොට දන්නේ නැහැ මේ සතිය නැතිකම වෙච්ච නිසා සතිය දුර්ලභ වීම නිසා වෙච්ච දෙයක්ද? නැත්නම් සතියෙන් ඉන්නකොට මේකේ තිබුණාට විෂිතුරු ගතිය නැති වෙලා ආසර් ප්‍රසාස දෙකම සම ගතියක් පොදු ගතියක් පේන්න පටන් ගන්නවා. ඉතින් මේලද හොඳට කමඨාන සුද්ධ කළා කියලා දෙන්න ඕනේ. ඔයා බලන්න ඔය ආනාපානේ වෙස්මාරු වුණාට සතිය අකණ්ඩ තියෙනවා නම් අති එක දිගට පවතිනවා නම් වෙස්මාරු වුණාට කමන්නේ නැහැ. ආනාපානේ ආනස්වාස ප්‍රසවාස කියලා වෙන් කර ගන්න බැරි වුණාට දැන් හුස්මේ ඉන්න බව දන්නවනේ සද්දක නෙවෙයි කියලා දන්නවනේ වේදනාවක් නෙවෙයි කියලා දන්නවනේ හිතවිල්ලක නෙවෙයි කියලා දන්නවා අය එකෙන් එන්න කියලා අර රූපය ගෙවන් කිරීමට උදව් ආධාර කිරීමට අපි කියනවා කමඨාන් සුද්ධ කරනවා කියලා. යෝගාවචර හිතන්නේ එහෙම නෙවෙයි. අර රූපේ විසිතුරු සහිතව පෞද්ගලික ලක්ෂණ සහිතව නিত্যව සුඛව සුභව ආත්මව තියේ කියලා. වෙන්නේ නැහැ. ඒකේ නিত্য සුඛ සුභ ගතිය වෙනුවට මේ බලනින් දැද්දිම රූකේ විවේකෙන්න පටන් ගන්නවා. net අදහන්නට බැරි ලෙස රූපේ ක්‍රමෙන් මැකී යනවා කියලා අමරදේව සින්දුවක් කියන්නේ. එහෙනම් කියන්නේ මේ කෙල්ලෙක් ගැන මේ මේ කියන්නේ ආනපන ගැන. මේ කියන්නේ තමන්ගේම කය ගැන මේ බලන හිටපු කයේ පැත්තක් පේන්නේ නැතුව යනවා. යට පැත්ත පේන්නේ නැහැ. එකවෙක් අතපය පේන්නේ නැතුව යනවා. එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයේ අතරමැද හිස් තැනක් පේනවා. ඒ වගේම මේ දෙක අතර වෙනස නැති වෙනවා. දැන් මේක භාවනාවේ දියුණුවක් කියලා මේක සතිය සුවිශේෂ ප්‍රණීත භාවයක් ය. ඔක බලාපොරොත්තුෙන් යන්න ගියාම මේ යෝගාවචරය අලිමන්තිවට හරක් කියලා මේකත් නොපෙනිය. ආනපනෙ නොපෙනිය. නොපෙනී ගියාට පස්සේ ඉතාලත බැඳගෙන හඬනවා. එහෙ නැත්නම් ගුරුවරයා මාරු කරනවා. එතන මට ආනපනෙ හරියන්නේ නැහැ කියලා ආනපනෙ මාරු කරනවා. එතන භාවනා මධ්‍යස්ථානයේ භාවනා මධ්‍යස්ථානට යනවා. ඉතින් මේක තමයි අද භාවනා ලෝකේ. මොකද මේගොල්ලෝ හිතන්නේ අර කාමේ සහ කාම සංඥාව දුරුවන් කරන්න ගත්ත රූපය ඒක නිට්ටි එකක්, සුඛ එකක්, සුභ එකක්, ආත්ම එකක් කිය. මොහොත ਸਰවඥාන්සේ දන්නවා මේ කොටිවලියක් අල්ලලා දීලා තියෙන්නේ. රූපේ අල්ලන්න හදන්න හදන්න ඒක ලෙසනවා. අන්න දැන් කතා කරලා කියනවා මේ රූපයේ හිත. එතකොට මේ යෝගාවචරගේ ලකුණක් තමයි මොනවාක්වත් නොපෙනුනට හයියෙන් හුස්ම ගන්න හිතෙනවා යාට. ඇත්තට කරලා බලන්න හිතනවා නැතිවෙච්ච රූපය නැවත පිහිටුව ගන්න හදනවා. මොකද එයා අභාවයට කැමති නැහැ. යට රූපේ භාව ලකුණු, ස්වභාව ලකුණු, ගති ලකුණු වලට කැමති. මේක වෙනකොට ඒ යෝගාවචරය හුස්ම තුනී වෙනකොටම හයියෙන් හුස්ම ගන්න ගන්නවා. එතන හුස්ම මෙනෙහි කරලා බලන්න හදනවා. හරියට මේ මම hinaවෙන්ට නිදර්ශනයක් දෙනවා. මේ බබෙක් නලවාගෙන ඉන්න අම්මා බබා නිින්ද යාගෙන එනකොට තට්ටු කරලා අහනවා බබා ඔයා දොයිද කියලා අහනවා. ඔය බුදිනවනම් කියලා බුදියන්න මට ඒකට නැලවිලි කවි නැත කරන්න පුළුවන් කියලා හරියට බබා කූද්දනවා වගේ මේ බබා නැලවිලි කවියට බුදිනකොට අම්මට තියෙන්න එපා මොලේ කියලා උකුණු හිතක් තරමක් කඳුලක් බබා දැන් නුදියනවා ඒකට අය බබා අවසන්ට යන්න එපා ඒ වගේ තමයි ආනාපාන රූපයට මනාප කෙනා රූපේ ගෙවන් වෙනකොට පුදුමාකාර අවිසිල්ලකට අවිසිනවා මේක බුදුරජාණන්සේ නොදක කරන දෙයක් නෙවෙයි නොදැන කරන දෙයක් නෙවෙයි එතින්දි කියනවා මේ රූපය නැවත හොයමින් හයියෙන් ආස්වාද ප්‍රසවාස කරන්න හිතෙනකොට එහෙම නැත්නම් මේ ආස්වාසිය ප්‍රසවාසය කියලා මෙනෙහි කරන්න හිතෙනකොට මේ ගෙවෙන රූපේ බලබල මෙනෙහි කරන්න හදනකොට හරියට මේ පෑදිතියට බොරදිය දාන්නා වගේ එහෙම නැත්නම් මේ ඉදෙන බත්තලියට ඇල්ලතුරක් කරන්න වගේ මේ ඇති වෙන ගතිය පුද්ගලික ලකුණක් නෙවෙයි කාගවත් පුද්ගලික ලකුණ මේ තමයි කෙලස් වංචනික ස්වරූපෙන් ගොඩ පෙරක දෝරකන් දෙන ඕන බල බල හිටිය ආනපන නැතුණා එක්ක වෙනම් පිම්බීම හැකිලින් බලපන්. එතෙන් හයියුන් හුස්ම ගනි. එතෙන් මේක හයිය මෙනෙහි කරපන් කියලා නිකම් බුදුන් ඇවිල්ලා වගේ උපදෙස් දෙනවා. ඒවදියා බලනකොට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ මිදලා ආයත ආනපානේ ආවයි කියලා හිතන්න. ඒකට ලැබිච්ච ආනාපානේ නැවත නැවත හිත යොදවන්න ගත්තොත්, පහදින්න ගත්තොත්, පිහිටවන්න ගත්තොත්, ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරේ නැත්නම් එයා අර කාම සංඥාව දුරු කර බව හැබෑව එයාට රූපයෙන් ගැලවීමක් ලැබෙන්නේ ගැලවෙන රූපය අලුත් කරනවා මෙයා තුවාලේ පාරනවා වගේ එතින්ද කියනවා රූපේ මනසිකරෝතෝ රූපෙන් චිත්තන්න පසීදති නස නසපක්ඛන්දති නපසීදති නසන්තිත්‍ති න විමුච්ඡති කියලා. ඒ වෙලාවේදී මේ ගෙවෙන රූපේට ගෙවෙන්න දෙන්න හොඳට බලන්න සතිය කැඩෙන්නේ නැද්ද කියලා. රූපේ ගෙවුනට සතිය තියෙනවද කියලා. මේක උගන්වන්න අමාරු මේක මේ රීකී අධ්‍යාපන ක්‍රමේ අපේ තියෙන මේ වමේ සිට දකුණට লীන ක්‍රමයට කද්දාවත් අල්ලන්න බෑ. මේක අහුවෙන්නේ උන්ත විප්ලවීය හිතක් ඇති යෝනිසෝමනසිකාරය ඇති බුදුන් පිළිබඳ මේ ප්‍රසාද සද්ධාව තියෙන මිනිහට මේක අහුවෙන්නේ නෑ. මේකට ඕකප්පන සද්ධාාවක් ඕනේ. බුදුරජාණන්සේ මේ රූපයම පාවිච්චි කරලා කාම තණ්හාව දුරු කරාට පස්සේ දැන් රූපයත් ගෙවම් කරනවා. ඒක හිතෙන්නේ මේ රූපේට කරන ಗುಣමකුකමක් කියලා. නෑ රූපේ කියලා කියන්නේ උපකරණයක් විතරයි. ඒක මේ අවධාන ඵලේ නෙවෙයි. ඒක මම සමහර විටක නිදර්ශන වශයෙන් කියනවා අපි රීටි පැනීම කරන ක්‍රීඩකයා සාමාන්‍ය ඕස පැනීම කරන ක්‍රීඩාවකගේ තුන් ගුණයක් උඩපයි. ඒ මොකද අර රීටේ ආධාරයෙන් එයා ඒ රීටට වාංගු වෙලා උඩට මැනකන් යනවා. නමුත් එයා පැනීම වළංගු වෙන්න නම් ඉහළ කෙළවරදීම රූපේ විසි කරන්න එපායි. මේ හිත විසි කරන්න එපායි. විසි කෙරුවේ නැත්තම් බාහිරකේ වැදුනොත් එහෙම දිනන්නේ නැහනේ. ඉහළට යනකම පාවිච්චි කරපු මේ රිට ඉහළම කෙළවරේදී විසි කරනවා කියන එක රිටට කරන අගෞරවයක් නෙවෙයි. රිට පැනීමේදී ඒ රිට විසි කිරීමෙන් එයා ගන්නවා ගැම්මක් උඩට. ඒකෙන් තමයි බාරකින් එහා පැත්තට දාගන්නේ අන්න වගේ මේ රූපය ගෙවන් වේගෙන එනකොට නැවත නැති ඒක හොයන්න යන්න එපා මෙනෙහි කරන්න යන්න එපා සතුටු වෙන්න යන්න එපා ගැලෙන්න යන්න එපා ගෙවෙන එක ගෙවෙන්න අරින්න නම් ගෙවෙද්දි සතිය තියෙන බව දැනගන්න ඕනේ. ඒකට කියනවා සතිපට්ඨානයි කියලා. සතිය ස්ථාපිත කිරීමක්. සතිය පිළිබඳ සුවිශේෂී විශ්වාසයක්. සතියට සුක්කානම බාර දීමක්. මෙතෙන් දෙන්න උදව් කරපු රූපේ ගෙවෙද්දී නමුත් ඒක මනස්කාරය යොදන්න එපා. මනස්කාරය යොදපන් කියලා කෙලේශයක් ඇවිල්ලා අපිට ගොඩ පෙරකතෝරුකම් දුන්නත් ඒකේ හිත නැවත නැවත යොදන්න එපා. පහදින්න එපා. ඒකේ පිහිටවන්න එපා. විදීම සඳහා රූපෙට යnderින්න නම් අරූපී කෝපන බික්කෝ ආවසෝ මනසිකරෝතිය මනසිකරෝතෝ තස්ස චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිත්‍ත්‍ති විමුච්ඡති එතකොට රූපේ ගෙවුනට පස්සේ ඉතුරුනේ හෙවණැල්ලට සූක්ෂම රූපේ කියනවා නැත්නම් අරූපේ කියලා කියනවා. ඒක තාක්ෂණික වචනයක්. මේ ගෙවිච්ච රූපේ හැවනල්ල ඉතුරුලා තියෙනවා. හැවනල්ල කියන්නේ රූපේ ගෙවම් කරා කියලා. අන්න ඒකේ නැවත නැවත හිතව ගන්න කියනවා. ඒකේ හිත පහදින්න කියනවා. ඒකේ හිත සම්තිට්ඨණය කරන්න කියලා ස්ථාපිත කරන්න කියනවා. එයින් විමුක්තියක් හොයන්න කියනවා. අර ගෙවෙන රූපේට ගෙවෙන්න දීලා ඒ රූපේ ගෙවුනට පස්සේ අත්දැකීමක් ඉතුරු වෙනවා. මේ අත්දැකීම අරූපේ සතිය පිහිටවීම කියලා කියන්න පුළුවන්. රූපේ දැකලා රූපේ සියුම් කළ රූපේ අතිසූක්ෂම කෙරුවට පස්සේ එයා හිමීට අරූපේ සතිය පිහිටවන්න ඉගෙන ගන්නවා. ඒක මේ භෞතික විද්‍යාව දන්න කෙනෙකුට හිතන්න බැරි එකක්. භෞතික විද්‍යාව දන්නේ කන හිතන්නේ මේ මුළු ලෝකෙම සැප තියෙන භෞතික දේක කියලා. අපි ඒකට භෞතික වාදය කියලා කියනවා. නමුත් මේ භෞතික වාදය අපි දන්නවා පොළොවට බැඳිච්ච එක. රූපෙට බැඳිච්ච එක. ත්‍රිමාන රූපෙට බැඳිච්ච එකක්, ස්ථාණ්ඩ බැඳිච්ච එකක්. ඒ ඒ දේ ගුරුත්ව විශිෂ්ට ගුරුත්වයට බැඳිච්ච එකක්. රූපේ ගෙවම් කළ අරූපෙට ගිය ගමන් ඒ පුද්ගලයා කාලයෙන් සහ මානෙ කියන කාලය සහ දේශය කියන මානෙ ඉක්මවනවා. රූපේ තියෙන තාක්කල් තනක් තියෙනවා. රූපේ තියෙන තාක්කල් ඒ කාලයට අහු වෙනවා. ඒක ජරා දිරාවටපත් වෙනවා. අරූපෙට ගිය ගමන් අරූපේ කාලයකට අහු වෙන්නේ අරූපේ දේශයකට අහු වෙන්නේ නමුත් කවුරුවක්වත් හිතන්නේ නැහැ මේ අරූපය භාවනාවට අරූපේ සතියට අරමුණු කරන්න පුළුවන් කියලා. ඒක නිසා ඒක දන්නේ නැති කෙනා හිතන්නේ අර ගියේ රූපේ ආය ඇදලා ගන්න හදනවා. පෑදීදී බොරදී කර ගන්නවා. ඒ නිසා ඒ දකින්න දුෂ්කර වූ විනිවිද දකින්න දුෂ්කර වූ රූපේ ගත්තේ කාමයේ ගෙවම් කරන්නයි කාම සංඥාව ගෙවම් කරන්නයි කාමයේ තියෙන තාක්කල් රූපේ පාවිච්චි කරන්න. කාමේ නැතුව රූපේ ඉන්නකොට රූපේ ගෙවෙන්න පටන් ඒ යන්නේ අරූපෙට යණ්ඩයි. එහෙම නැත්නම් සූක්ෂම රූපෙට යණ්ඩයි. ඒ යෝගාවචරය මේක සතිය විශිෂ්ට සේවාවක් බව දැනගෙන එහෙම නැත්නම් දියුණුවක් බව දැනගෙන ප්‍රතිපදාවේ දියුණුවක් බව දැනගෙන තවත් කෙලස් කෙවෙන තනක් බව දැනගෙන අරූපේ පහදින වෙලාව ආවනම් අරූපේ හිත නැවත නැති යොදන තැනට ආවනම් අරූපේ හිත පිහිටවන්න පුළුවන් කියලා මේකේ සමතුලිත භාවයක් ගන්න පුළුවන් කියලා. හරියට පොළොවේ දිගේ ගිය ආසයන්තරාව මේ වාතයේ තර වගේම සමතුලිත භාවයක් ගන්නවා. ඒ ගන්නකම් මගීන්ට අනතුරු අඟවන පරිතද කරගන්නයි කියලා. ඒ වගේම ගුණන් සේවක සේවිකාවන්ට කියනවා තමන්ගේ ආසන ගන්න මේ වෙලාවේ එනකම් ඔක්කොම තැඩි අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේ තමයි ආනාපාන කරලා ආනාපාන ගෙවිගෙන යන වෙලාවේ හරියට ඇහක් පිට ඇහක් තියාගෙන වටපිට බලන්නේ නැතුව කඹේ විදින කෙනෙක් වගේ ඒ හිමීට රූපෙ දිගේ ගිහිල්ලා සතිය අරූපෙට මාරු වෙන තැනදී මේ කරන අනුග්‍රහයට සමත අනුග්‍රහිතය කියලා කියන්නත් පුළුවන්. කියන්නේ රූප ධානය කියලා අරූප ධානය යන්නේ කියලා තමයි සමත භාවනා මේක උගන්වන්නේ. මේක විපස්සනා අනුග්‍රහිතයකුත් වෙනවා. මේ ඇති ආස්තික ස්වභාව භාව ලක්ෂණ දිගේ ගිය සතිය අභාවයේ දිගේ යන්න පටන් ගන්නවා. මේක මහා භෞතික විද්‍යාඥයන්ට වෙන්නේ গুপ্ত දෙයක් විදියට. ගූඪ දෙයක් විදියට මේ රූපේ පිහිටුවාගත්ත අරමුණ, රූපේ පිහිටුවාගත්ත සතිය කොහොමද අරූපෙට යන්නේ කියලා. නමුත් මේක කරන්න පුළුවන් බව සිද්ධාර්ථ තාපසතුමා ඉගෙන ගත්තේ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර ළඟට යනකොටම තේරුම් ගත්තා. මේ බුදු වෙලා නෙවෙයි. ඒ දෙන්නම දැනගෙන හිටියා රූප ධානය ඉක්ම කරලා අරූපෙට යන්න පුළුවන් කියලා. උද්දකරාම පුත්‍ර ආලාර කාලාමට හතකට යන්න පුළුවන් වුණා. උද්දකරාම පුත්‍ර අටකට යන්න පුළුවන් වුණා. දැන් මේ රූ අරූපේ දැන් අල්ලන්නේ රූපය ගෙවන් කිරීමේ ප්‍රශ්නකට මිස අරූපේ නිවන නිසා නෙවෙයි. ඒ ශේෂ්ත්‍රී කතා කරන්න බැරි තරම් ගැඹුරු තැනක්. ඒක කියන්නේ මෙහෙමයි. අපි කාමයේ ගවන් කරන අදහසෙන් රූපය අල්ලනවා. නැත්නම් රූප කර්මස්ථානේ අල්ලනවා. යම් වෙලාවක කාම රූපයට හේතු වෙලා රූපයට වාංගු වෙලා අපි කාමයේ ගවන් කරා නම් ඉතින් රූපේ වෙනස් වීම දකින්න පෙළඹෙන්න ඕනේ. අනිත්‍ය දකින්න පෙළඹෙන්න ඕනේ. ඒක වෙනස් නොවි නිට්ටය දුක සුබ කියන්නේ නැතුව. එහෙම බලනකොට ඒක ගෙවන් වෙන්න පටන් ගන්නවා. ගෙවන් වෙන්න යනකොට අර ගෙවැච්ච එක ආය අල්ලගන්න දඟලන්නේ නැතුව. ඒක මම කියන්නේ මේ බත් කාලේ වමන කෙරුවට පස්සේ ආයේ වමනේ ආයේ කණ්ඩ යන්න එපයි කියලා. කැතයි. හරි චක්කක්ක. ඒක තමයි ඔය භාවනා කරන එක්කනා මේ ගිවිච්චු ආනපානේ ආයේ ගණ්ඩ හදනවයි කියලා කියන්නේ. මේක වක්කාරින්න නෙගේ එළියට යනවා. එළියට ගියාට පස්සේ ඉතුරු වෙලා සතියක් තියෙනවා කියලා හොඳට බලන්න. ඒ තියෙන සතිය ආරමුණු කරන්නේ අරූපේ. දැන් මේ අරූපේ කියන්නේ නිවන නෙවෙයි. අර අරූපේ හිත නැවත නැතිව දාන්න කියනවා. පහදින්න කියනවා. පිහිටවන්න කියලා කියනවා. නිවනක් බවට පත් කරගන්න කියනවා. මේ ප්‍රයෝජනේ සලකලා කියන්නේ රූපේ ගෙවම් කරන්න බෑ අරූපේ නැතුව. මේක ධානවල ආකාසානංචායතනෙ කියලා කියන්නේ අරූපේ. රූපේ නැති තැන. නමුත් මේ රූපය අරූපය දෙක නෑ රූපේ ගෙවම් කළා අරූපේ ඇල්ලුවාට පස්සේ අපේ විඥානයේ තියෙන සට කපට ගතිය කියන්නේ අපේ විඥානයේ තියෙන මායාවී ගතිය කියන්නේ රූපෙට වැඩිය අරූපේ හොඳයි කියලා එක්ක අල්ලනවා නැත්නම් අරූපෙට වැඩිය රූපේ හොඳයි කියලා අල්ලනවා මේ දෙකෙන් එකට මනාප වෙනවා එකට අමනාප වෙනවා වෙච්ච ගමන් ආය රණ්ඩුවක් පටන් ගන්නවා දැන් මේ රූපේ ගෙවම් කරන්න පාවිච්චි කර අරූපේ හොඳයි කියලා ওই ශූන්‍යතාවයට ගරු කරන එක නහු වෙනවා එහෙම නැත්නම් අනේ ඒකේ මනින්ට කිරණ දෙයක් ඇත්තේ නැහැ ඊට වැඩිය හොඳයි රූපේ කියලා අරූපෙට රූපේ හොඳයි කියනවා මේ තමයි විඥානයේ ස්ප්ලිට් ඇන් රූල් දෙකට බෙදලා <coughs> ආණ්ඩු කරන ගතිය. ඒ ආකාසානං ඡායතනදී බොහොම ගැඹුරු විඥානං ඡායතන විඥානය කරන මේ මායාව දැනගෙන නෑ රූපේ වුණත් කමක් නෑ අරූපේ වුණත් කමක් නෑ මේකේ තියෙන ආවස්තික වටිනාකමක් විතරයි සාපේක්ෂ වටිනාකමක් විතරයි රූපේක පාවිච්චි කරන්නේ කාමච්ඡන්දේ නැති කරන්නයි අරුභි පාවිච්චි කරන්නේ රූපේ නැති කරන්නයි කියලා මේ ප්‍රායෝගික වටිනාකම දැනගත්තට පස්සේ රූපේ හිටියත් අරූපේ හිටියත් හිත සලා ගන්න නැතුව මනාපමනා පහල කර ගන්න නැති වෙනකොට හිත යනවා අකින්චඤ්ඤායතන කිසිත් නැහැ. රූපෙ තිබුණත් සැලෙන්නෙත් නැහැ සතුරු වෙන්නෙත් නැහැ. අරූපයව සැලෙන්නෙත් නැහැ සතුරු වෙන්නෙත් නැහැ. අකින්චඤ්ඤායතන කියලා කියන්නේ එයා මොකටවත් සැලෙන්නේ නැහැ. තාම සමත අවස්ථාවක්. මේක සාමාන්‍ය ලෝකේ තියෙන තැනක් නෙවෙයි. මේක මූල ධර්මානුකූලව මූල ධර්මයට අහු වුණාට ජීවත් වෙන්න පුළුවන් ප්‍රකෘති තත්වයක් නෙමෙයි. නමුත් ඒක පිළිබඳව යෝගාචරයක අහලා තියෙන්න ඕනේ. එතන හිත විමසලා බලලා තියෙන්න ඕනේ. එතන අත්දකලා තියෙන්න ඕනේ. අත්දැකකට පස්සේ තමයි අර්ථේරෙන්නේ. ඊට පස්සේ රූප තිබුණත් නොතිබුණත් තියෙන්නේ රූප අරූප නෙවෙයි සංඥා ටිකක් විතරක් බව. ආකින්චඤ්ඤායතර පස්සේ නේව සංඥා න සංඥා කියලා සංඥා ඇත්තෙත් නැති සංඥා නැත්තෙත් නැති දෙයක් කියලා බලන්න පේනවා අපි මේ දෙයක් කියලා අල්ලාගෙන තිබිලා තියෙන්නේ දේ පිළිබඳව හේව නැල්ලටයි සංඥාවටයි නිසා සංඥාව තිබුණත් හොඳයි නොතිබුණත් හොඳයි කියන මට්ටම තමයි ධ්‍යාන භාවනාවේ යන්න පුළුවන් ඉහළම කෙලවර. යෝගාවචරය අපි තුම සමත විපස්සනා කර සමත කරපන් තිවි. පස්සනා යෝගාවචරය කියලා මේ ආනාපානෙ ඔන්න දී වෙලා යනවා. ටික වෙලාගේ ඔන්න ආනාපානෙ මත වෙනවා. ආයෙසෙන් මේක දිය වෙලා ගිහලා නිින්දකට වගේට ආය ආනපානෙ මත වෙනවා ආන්න මේ වගේ මේ ආනපානෙ ඇත්තෙත් නැති නැත්තෙත් නැති පත්තර ගියාට පස්සේ පේනවා මේක තියෙනවයි කියලා බැලුවොත් තියෙනවා නැහැ කියලා බැලුවොත් නැහැ සංඥාව විතරමයි හිත ගියේ තන ආදර රජ මාලිගාව දෑදී මේ මේ බල හොඳට මොකක්ද බලන්නේ හුස්ම තියෙනවා කියලා බැලුවොත් තියෙනවා නැහැ නේද කියලා බැලුවොත් නැහැ එතකොට පේනවා මේක තන්නිකර මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මේක මනස පූර්වාංගම කරගත්ත මනසෙන් මහදපු මනෝමය හොල්මනක් කියලා තේරුම් ගත්ත දවසට තේරෙනවා අපි මේ ගෑණියෙක් බදා ගන්නවා පිරිමියෙක් බදා ගන්නවා රත්තරන් හොයනවා රිදී හොයනවා කියලා කිව්වට මනසේ වැඩ කරන්නේ හුදු සංඥා ටිකක් විතරයි අපි මේ බැංකුවකට ගිහිල්ලා සල්ලි දැම්මට පස්සේ අපිට චෙක් පොතක් හම්බ වෙනවා අපි චෙක් පොතේ ගණන් ලියනවා. ඒකත් කොල කැලලක් තමයි. නමුත් අස්සම් කරුවට පස්සේ ඒක මුදල් ගන්නට යනවා. නමුත් මේ මුදල් වල හොල්මනක් මෙතන තියෙන. මුදල් නෑ. මුදල් නෙවෙයි තිබ්බේ මේ අපිට කරපු පරසුද්ධ කරපු හිතුවක්කාර එන ගහන්න මුන්ගේ પરම්පරා නැති වෙනුනේ මේ රත්තරන් අයින් කළ කොල කැලලකට අපි රැවට්ටුවානේ. දැන් මේ කොල කැලලකනේ අපි මේ මාසෙම නටන්නේ. මොකද්ද ඔය කොලේ ලියලා තියෙන කියලා දන්නවද? හදිස්සියක් වුණොත් මම ඔබට රුපියල් 100ක් දෙන්න පොරොන්දු වෙනවා කියලා රජිනී අස්සම් කරලා තියෙනවා. ඔය පරට්ටි කවදාවත් දෙන්නේ නැහැ. දෙන්නේ තව රුපියල් 100 කොලයක් දෙන්නේ. ඔය හම්බ කරන මිනිස්සු දන්නේ නැහැ. ගෙවනව නම් ගෙවන්න ඕනේ රත්තරන් වලින්. අපේ රජිරෝගේ රත්තරන්. ඉතින් ඔක්කොම රත්තරන් ටික තියාගෙන දැන් අපිට සංඥාවක් දීලා ඕකටනේ නටන්නේ. මේකට කොච්චර මරා ගන්නවද? අම්මලා තාත්තලා කොච්චර මරනවද? මේ සංඥාවකට මරන්නේ. රත්තරන් කිව්වා සංඥාවක් තමයි. නමුත් මම කියන්නේ අපි අද කාලා තියෙන ලනුවක හැටි. මුදල් කියන කුණුහරුපිය ආවට පස්සේ තමයි මිනිස්සයාට ආතතියෙන් 50ක් ආවේ. උද්දමනී කියන කුණුහරුපියත් ආවේ ඕකට ආවට පස්සේ. රත්තරන් වල උද්දමනයක් එන්නේ නැහැ. මුං ඇට වල උද්දමනයක් එන්නේ නැහැ. පරිප්පු වල උද්දමනයක් එන්නේ නැහැ. මොකද මේ අවස්තික වටිනාකමක් තියෙනවා. මේ වෙනුවට සංඥාවක් දාපු ගමන් මොන්න සෙල්ලමක්ද කරන්න කියලා බලන්න. ඇමරිකාවේ ෆෙඩරල් බැංක් එකට හිතුනොත් ඕනි තරම් සල්ලි අච්චු ගන්නවා. ඔඩිට් කරන්න තියෙ එකම කම්පැනි එක විතරයි. අපි මේ ඩොලර් එක අරගත්තාම රජ වෙනවා. ආන්නේ වගේ එකක් වෙනවා. නීව සංඥා නාසඤ්ඤාද මම මේව ගන්නෙ මොකද දන්නවද? මට ඇමරිකාවේ ගියොත් මම මරලා දමයි මේවා කියනවා කියලා. මං කියන්නේ මේවා කිව්වට පස්සේ තේරෙනවා මේ හුස්ම ඕනේ නම් තියෙනවා. නැත්තම් නැහැ කියන මට්ටමට යනකන් සංඥාව ගියාට පස්සේ ධම්මපදයේ පළවෙනි ගාථාව බුදුහාමුදුරුවෝ දොරපළු දෙක අරලා පෙන්නවා වගේ පෙන්නනවා. මනෝ පුබ්බංගම ධම්මා. මනෝ සෙට්ටා මනෝමය. මනස පූර්වංගම කරගත්ත ධර්මයක් මේකේ තියෙන්නේ. මනස ශ්‍රේෂ්ඨ කරගත්ත ධර්මයක් තියෙන එක මනෝමය ධර්මයක්. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝන සුකමං වේති ඡායාවාන පායනි මෙහෙව් තත්වයක් දැනගෙන සතුටෙන් කතා කරපල්ලා සතුටෙන් හිතපල්ලා සතුටෙන් වැඩ කරපල්ලා එතකොට ඒ තමන්ගේ පිටිපස්ස යන හේවණල්ල වගේ තමන්ට සුඛ ප්‍රතිඵල දෙනවා මේ සංඥාවක් අල්ලන ලෝභ කරගෙන ද්වේෂ කරගෙන තෝ තෝ වරබල කියන රණ්ඩු කරපුවට පස්සේ හැම වචනෙම හැම හිතවිල්ලක්ම හැම ක්‍රියාවක්ම කරත් පිටිපස්සේ නෑ ගුණා පිටිපස්සේ කුරී පිටිපස්සේ කරත්තේ වගේ අපිට වද දෙනවා. නමුත් මේ නටන්නේ සංඥාවට කියලා දන්නේ නැති නිසා අපි මේ ඇති සංඥාව නැති සංඥාව කියලා දෙකක් ගත්තට සංඥාව නම් තිබ්බහම මොකෝ නැතුවහම මොකෝ. ණයාගේ නෙවෙයි මේ තියෙන ණයාගේ හැවනම් ණයාගේ හැව තිබ්බහම මොකෝ නැතුවහම මොකෝ. මේකේ තියෙන ෆොටෝ එක නෙවෙයි නෙගටිව් එක නම් තිබ්බහම මොකෝ නැතුවහම මොකෝ. එතෙන්ට යනකම බුදුරජාණන්සේ ජීවිතය අස්පනා අපිට කරලා පෙන්වන උඹලා මේ රණ්ඩු සරුවල් කරන දේ හුදු පුස්සක් හුදු කොම්බයක් හුදු සංඥාවක් කියලා. අන්න ඒ දේ කරන්නම් කාමයේ දුරුවන් කරන්න රූපේ ගන්න, රූපේ දුරුවන් කරන්න අරූපේ ගන්න. මේක භාවනාදී සිද්ධ වෙනකොට මේකට අනුග්‍රහ කරන්න. මේකට පොඩු දාන්න එපා. හරස් කපන්න එපා නැවත නැතීති වදවන්න මේක පහදින්න මේක හිත පිහිටවන්න නිවන් මාර්ගයක් කරගන්න මේ නිවන් මාර්ගයක් කරගත්තට පස්සේ තේරෙනවා අපි මේ ගෙවෙන රූපේ නැවත ඇති කරගන්න මොන්න තරම් දඟලලා තියෙනවා ඒක කොහෙද අපිට සත්‍යයක් අවබෝධ කරන්න වෙලාවක් කොහෙද අපිට අනිත්‍යයක් අවබෝධ කරන්න වෙලාවක් එන දුකක් අපිට පේන්නේ මට කරපු ශාපයක් විදියට නෑ දුක කියන්නේ ප්‍රകൃති දෙයක් ලෝකේ තියෙන ඒ නිසා මේකෙදී කියනවා මේ දකින්න දුෂ්කර වූ විනිවිදින්න දුෂ්කර වූ මේ රූපේට අදින ගතිය මේ ඇති දෙයට අදින ගතිය කියලා මේ කියනවා ආස්තිකත්වේ නැත්තම් මේකට කියනවා මේ සාස්වත දිට්ඨිය කියලා. ඒ කියන්නේ ආත්මයක් තියෙනවා ආත්මෙන් ආත්මයට යනවා. ඒකට මොකක්වත් වෙන්නේ නැහැ කියලා මේක තමයි අපි දෙයයන් කියාගෙන බ්‍රහ්ම කියාගෙන ඊශ්වර පදාර්ථය කියාගෙන සදාකාලික දේ කියලා හිතාන ਸਰව බහිම මේ හැම තැනම තියෙන හැම තැනම තියෙන බලය කියලා හිතාගෙන මේක කරගෙන ගියාට බුදුනාංශ කියන ඔබ එකක් අල්ලගෙන බලපන් මේ අන්තිමට මෙතන තියෙන්නේ සංඥාවක් විතරයි කියලා. අන්නේ සංඥාවට නේද මෙච්චර මේ heart attack හැදෙන්නේ. සංඥාවට නේද මේ කොලෙස්ටරෝල් නගින්නේ. මේ සංඥාවට නේද මේ ඩයබටිස් හැදෙන්නේ. ඉතින් ඒකයි ඒ සංඥාවට කොච්චර කැමතිද කියලා බලන්න. ඩයබටිස් හැදිච්ච මිනිස්සුන්ට කද්දාව සනීප කරන්න බෑ. මරණකම් මේ බේත බොන්න මගේ තියෙන එකම ක්‍රමය කවදාවත් මූත්‍රා පරීක්ෂා කරන්නෙත් නෑ, ලේ පරීක්ෂා කරන්නෙත් නෑ. මට තිබ්බහම මොකෝ මට නැතුවහම මොකෝ ඉන්නකන් ජොලිය කාලා මැරලා යනවා. පරීක්ෂා කරන්න ගියොත් ඒ මේ ඉස්සරලා නම් දැන් නේ ඔය අපි ළඟ ප්‍රෙෂර් ගේජ් තියෙන ඉස්සර ප්‍රෙෂර් ගේජ් තිබුණේ නැහැ. ඒකට දොස්තර ගාවට යන්න එපායි. ඒක පරිේශනයක් කෙරුවලු. පොලිමේ ප්‍රෙෂර් බලන් ඉන්න කට්ටියගේ ප්‍රෙෂර් එකයි ප්‍රෙෂර් බලලා යන කට්ටියගේ ප්‍රෙෂර් එකයි බැලුවා. කියලා වැඩක් නැහැ. පොලිමේ ඉන්නකොට ප්‍රෙෂර් තමයි. ගෙදර වලියක් ඇද්දිච්ච ගමන් ප්‍රෙෂර් කියනවා පොලිමට යනවා. මේ සයිකෝසොමැටික් ගේම් එක එනට මේ ප්ලාසිබෝ දුන්නාට පස්සේ මිනිස්සේ සනීපුණා කියන හැටි ප්ලාසිබෝ දෙන්න ඉස්සෙල්ලා ලෙඩ කියාගෙන කිඳිරි ගාගෙන අඬාගෙන නටන හැටි බලනකොට මේකේ තියෙන තමන්ම තමන්ගේ පිට කතාගෙන නැත්තම් තමන්ම තමන් රවට්ටගෙන කිචි කවාගෙන hina වෙන hinaවක් තියෙනවා. කියන්න ලැජ්ජ තරම්. මේ ශිෂ්ට ලෝකේ කාලා තියෙන කැමණි හැටි මේ සංඥාවක් අල්ලගෙන ඒක ඇත්තක් කරන රූපයක් බාටපත් කරන නටන නැටිල්ල. ඒ නිසා බුදුරජාණන් කියනවා රූපේ සංඥාවක් බාටපත් වෙනකොට ලීන බාටපත් වෙනකොට අරූපේ බාටපත් වෙනකොට සූක්ෂම බාටපත් වෙනකොට ඒක පොඩ්ඩ අනුග්‍රහ කරන්න අමාරුයි. ඒක විනිවිද දකින්න අමාරු දෙයක් කියනවා. දුප්පටි විඥයි කියලා කියනවා. නමුත් ඒක විතරයි අපිට කළ යුතු දෙයකට තියෙන අනික් දේවල් ඕනේ තිරසෙනෙකුට කරතයි. අපිට කරන්න තියෙන සුවිශේෂ ගතියක් තියෙනවා මිනිස්සයාට. අර කලින් කිව්ව විදිහට කාමයේ එන වෙලාවට අභිනිෂ්ක්‍මණය ගැන සතුටු වෙන්න. ද්වේෂය එන වෙලාවට ද්වේෂ නොකිරීම පිළිබඳ සතුටකට ගන්න. වෙහෙස එන වෙලාවට හිතන ඕක තමයි ඉතින් දුක කියන්නේ. දැන් මට දුක හොඳට තේරෙනවනේ කියලා ඒකේ තියෙන වෙහෙස නොකරන ගතිය සතුටු වෙන්න. මේ රූපෙට බැඳින හිත එනකොට අරූපෙට කැමති වෙන්න. මෙන්න මේ විදිහට මේ එකට එකට එකට එකට ඒකට විකල්ප ඉදිරිපත් කරලා ඒකේ තියෙන හාස්‍ය ගතිය මේකේ උපහාසිකුත් තියෙනවා ඒ වගේම සංවේගිකුත් තියෙනවා හරි බය හිතෙන ගතියක් තියෙනවා මේ අපි මේක කවදා අපි ලෝකයේ තේරුම් ගන්නද කියලා කද්දාවත් තේරුම් ගන්නෑ ඒකයි මේ දුප්පටි විජ්ජයි කියලා කියන්නේ හැබැයි එක්කෙනෙක් උත්සාහ කළොත් ක්‍රමිකව ප්‍රතිපදාව අනුව ටිකෙන් ටික ටිකෙන් ටික පුරුදු කරලා ඒක බුදුරජාණන්සේ දේශනා කරන වරුදු 7කින් වැඩිම අවුරුදු 7කින් මේක තේරුම් ගන්න පුළුවන්. අඩුම දවස් 7කින් තේරුම් ගන්න පුළුවන් කියලා. තව එක තැනකදී කියන උදේ හරියට මේ කාරණා වැටුණොත් හැන්ද වෙනකොට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. අපි මේ විඳවන දේ මවාගත්ත දෙයක් මත යන දෙයක්. ඒ දේ තාතික් කරන්න අපේ නෑදෑයෝයි වටපිට ඉන්න කට්ටිය yes yes කියන එක තමයි ඒගොල්ලෙන් කරන්නේ. එහෙయ్యා තමයි. ඒකට කියන්නේ කැලේකට ඵලයන්. ගහක් මුලකට ඵලයන්. ශූන්‍ය ගන්න කායිමත් අහන්න යන්න එපා. දුන්නොත් ලනුවක් තමයි දෙන්නේ. අපි වට කරගෙන ඉන්න කට්ටිය මොකද උන් කැමති නෑ එකෙක් භාවනා කරනවා දකින්න එකෙක් නිවන් දන්නවා දකින්න. හොරි තියනවා නම් ඔක්කොමල කැමති ඔක්කොටම හොරි තියනවනේ තියෙන. සොරි කියන්න දෙයක් නෑ. ඉතින් හොරිනේ. එකෙක් විතරක් හොරි නැතුව ඉනවා දැක්කොත් දන්න ඌ තමයි අප්සෙට්. අපේ සමාජයේ තියෙන්නම තියෙන එක එක එකයි ගාන එක. සරුවචනසි ඉස්සල්ලාම නැගිට්ටා. නැරි මොන જાති කිව්වත් මම කියනවා මනෝ පුබ්බංගමයි ලෝකේ මනෝ සෙට්ටයි මනෝමයයි. මේ මනෝමයම ලෝකෙක නැත් අපි හීනකයි මේ රණ්ඩු කරන්නේ. අපි මේ හීනකයි ප්‍රේම කරන්නේ. නැගිට්ටට පස්සේ කෝ ප්‍රේමේ. නැගිට්ටට පස්සේ කෝ ඔය වකී සෙල්ලමක් තමයි වෙන්නේ මරණ මොහොතට ගියාට පස්සේ මේ කුමන නැටුම් කිලි කවට සිනාදා මේ කරපු දේවල් හිටී කියලා හිතනද මරණ ඇදීදී. මරණ මොහොතේදී ගණන්කාරකම් හයිය මේ හයිය තියෙනකම් ආඩම්බරකම් සල්ලි තියෙනකම් තව මොකද්ද ඔකන් කියනවා නිලේ තියෙනකම් මේ ඔක්කොමකම් මෙලවින් යනකම් තමයි. ඉන්නකම් ඒවට නටන්න නැටිල දිහා බලනකොට හැම එකම මරනකොට බින්දුවට බහිනවා. ඔය කොයි පෙන තිබ්බ එකත් පෙන හත තිබ්බත් පෙන එකක් තිබ්බත් මරනකොට බින්දුවට බහිනවා. ජීවත් වෙනකොට බලසවංකෝ බින්දුවට අන්නේ දාට තියෙනවා මරණය කියන්නේ මොකද්ද? ඒ බින්දුවට බැසීමක් තමයි මේ රූපය වෙනුවට අරූපේ හිත බඳිනවා කියන කතාව තන්නේ ආධ්‍යාත්මයක් ගැන කතා කරන්නේ. තන්නේ ආගමික ධර්මයක් කතා කරන්න හැබැයි ගූඪ දෙයක් නෙවෙයි. නිකන් බොරුවට මේක නිකන් මේ යంత్ర මන්ත්‍ර වලට බාර දෙන්න එපා. මේක වින විද්‍යාවක් නෑ. මේ එකම දෙයක් දිහා බොහෝ වෙලා බලන්න බැරිකමයි ප්‍රශ්නේ. බලන්නේ හිටියොත් මේ රූපේ හිත බඳිනා වෙනකොට අරූපේ හිත බැඳීමේ දක්ෂකම යම් කිසි කෙනෙක් ඇති කරගත්තොත් ඒ මනුස්සයාට එහෙම අරූපේ කියලා කියන මෙතන ශූන්‍ය தත්ත්වය කියලා තමයි අපි වනපොත්වල කියන්නේ. ශුන්‍යතෝ ලෝකං අවික්කසු මච්චු රාජාන පස්සති කියන යම් කිසි කෙනෙක් මේ ලෝකය මේ අරමුණ මේ භාවනාව මේ සතිය හිතලා තියෙන අරූපේයි බව දන්නවනම් ශූන්‍ය දේ බව දන්නවනම් ඒ ශූන්‍ය ශූන්‍ය தත්තරපත් වෙච්ච එකන මායයට පේන්නේ නැතු යනවා කියන. ඊට පස්සේ ආ මැරෙන්නේ නැහැ. මායයට පෙනුනොත් තමයි මායя මරන්නේ. රූපය අල්ලනකොටම මායාවේ එල්ලයට ලක් වෙනවා. ඊට පස්සේ ආයකට ජාති ජරා ව්‍යාධි මරණ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියලා තියෙනවා. අරූපේ හිත බඳපු කෙනා එහෙම නැත්නම් මේ ශූන්‍ය தත්වෙට හිත බඳපු කෙනා ශූන්‍යතෝ ලෝකං අවේකසු මේ ලෝකේ ශූන්‍ය දෙයක් විතර බලන කෙනා මච්චු රාජානපස්සති. මායාට පේන්නේ නැහැ කියලා නිසා මේ ශූන්‍ය භාවයේ රූපය ගෙවම් කරන්න ගන්න උපමාවක් විතර ගත්තට ඒකට ප්‍රේම කරන්නවත් එපා. ඒක එයි ආය රූපෙයි ආය රූපෙයි ආය රූපෙයි මේක හේතුඵල ධර්මකින් එන එක මිසක්කා උඹට ඕනේ තාලට මේක කරන්න බෑ ඕක බාර ගන්නවයි කියලා කියන්නේ නෝන්ජල්කමක් නෙවෙයි ඕක බාර ගන්නවයි කියලා කියන්නේ බය අඩු ගතියක් නෙවෙයි මේ තමයි ප්‍රകൃතිය බුද්ධ හදොත් වෙනසලත් කිව්වේ බාරගත්තේ ඒ නිසා ලෝකෙම බාර ගන්න බැරි වුණාට උඹ බාර ගන්න බලපං කවුරුත් හෙන්නේ නැහැ විරුද්ධ වෙන්නේ කියලා මෙන්න මේ විනිවිද බලින්න දකින්න බැරි මේ හතරවෙනි කාරණාව පෙන්වන්නේ රූපේ හිත බැඳීමට නැවත නැවත යොදාන්න පහදින්ට සතුටු වෙන්න ඒක තැප කියලා හිතන ලෝකෙට බුදුරජාණන් කියනවා ඒක නොකල යුත්තක් බවට හිත දැනගන්න ඒ වෙනකොට අරූපේ හිත බඳින්න මේ රූපේ ගෙවම් කරන ප්‍රායෝගික ප්‍රයෝජනේ සලකලා පක්ඛන්දති පසීදති සම්තිත්‍ත්‍ති විමුච්ඡති එහි නැවත නැති යොදන්නේ කියලා මේකෙම හැවණැල්ලක් එව නැත්තම් මේ චිත්‍රයේම වෙන පැත්තකින් බලලා කියනවා සක්කායංකෝ බවමික වේ මනසිකරෝතෝ මේ කියන්නේ මම වෙමි කියලා මේ සක්කාය කියන එක හිතලා සක්කායං කෝපන බික්කවේ මනසිකරෝතෝ සක්කාය චිත්තං න පක්ඛන්දති න පසීදති න සම්තිතති ස විමුච්ඡති ඒ මම වෙමි කියන එක මත ඉඳගෙන මම කූඤ්‍ය කරගෙන මගේ නෑය මගේ වස්තුව මම මගේ ආත්මය කියා ගන්න දේවල් වල එච්චර හිත නැවත නැතිව දන්න එපයි කියලා තියෙනවා. එච්චර හිත පහදින්න එපා. එච්චර හිත ඒකේ అలවන්න එපා එකෙන් ගලවපන්. මොන සමහර වෙලාවල් වලට හිතනනේ මේ මම හිටියත් නැතත් මේ ලෝකේ දේවල් වෙනවා. ඒක මේ හේතුඵල ධර්මයකට වෙන්නේ. මට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණාට මට මේක විනිශ්චය කරන්න අයිතියක් නැහැ. විනිශ්චය කරපු ගමන් මං අකුසල පතේකට වැටෙනවා. මම විනිශ්චයට ලක් වෙනවා. ඒ නිසා මේ විපස්සනා කරනවායි කියලා කියන්නේ දේ නිරීක්ෂණය කරනවා විනිශ්චයකින් තොරව. විපස්සනාට දෙන්න පුළුවන් අර්ථකථනයක් තමයි සිදුවෙන හැමදේම සිදුවෙන්නේ හේතුවක් ඇතුව. ඇයි කියලා අහන්න එපා. ඒක මහා නාස්තික ප්‍රශ්නයක්. බලන්න මේකට හැඩ ගැහෙන්න පුළුවන්ද කියලා ඔන්න ඔකටයි බාලදක්ෂයයි කියන්නේ. ඔකට තමයි බාලදක්ෂිකාව කියන්නේ. ඔකට තමයි භික්ෂුව කියන්නේ. ඔකට තමයි යෝගාවචරය කියන්නේ. ඔකට තමයි තපස කියලා කියන්නේ. ඔය තමයි Brahmacharya කියලා කියන්නේ. මේ හැදෙන ඕනම දෙයකට හැඩ ගහන්න පුළුවන්. ඒකේ මහායාන බුද්ධහම මේ සඳහන් කරනවා වතුර මොන වාජනයට දැම්මත් වතුර වාජනේ හැඩේ ගන්නවා මිසක් මට මේ පතුල අඩිය මට්ටමට තියෙන්න ඕනේ. එහෙම තමයි උඩ මට්ටම මට කෙලින් එන්න බෑ මං ඇද වෙලා ඉන්නම් කියලා කවදාවත් කියනවා. අන්නේ වතුර වාගේ නිහතමානී වෙන්න කියනවා. වතුර වාගේ අහිංසක වෙන්නයි කියලා කියන උනාට පස්සේ මේ සිදුවෙන දේ මමයා හිටියොත් හැම වෙලාවෙම ඒකට එක්කෝ චෝදනා කරනවා නැත්නම් ඉල්ලීම් ඉදිරිපත් කරනවා. මේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම තා චෝදනා කියන්නේ තත්ත බංකොලොත් භාවයක රෝග ලක්ෂණයක්. මට හරක දිලිබිය යුතුයි. මම මේකට විරුද්ධයි. මේ හැම වෙලාවකම මමයා මැදට වෙලා ඉන්නවා. අපිට බලන්න තියෙනවා කොයි දේ ආවත් කොයි දේ නොලැබුණත් යැපෙන්න පුළුවන්. මේ දෙයට හැඩ ගැහෙන්න පුළුවන්. ඒක උප්පරීම පරාසයට හැඩ ගැහෙන්න පුළුවන් උත්තරමයට තමයි සරුවඥයි කියලා කියන්නේ. සරුවඥන් වහන්සේට හිඟන්නේක් එක්ක එක අම්බලමේ ඉඳගෙන හිඟා කාලා බොහෝම ජයට ජීවත් වෙන්න පුළුවන්. රජගෙදර රාජකන්‍යාවන් දෙපැත්තෙන් හඳුන් අපරද්දී රාජභෝජනේ රන්තලියක තියලා දුන්නත් බලන්න පුළුවන්. දෙකේ කිසි වෙනසක් නැහැ වුණා. දෙකම ධාතු මත්තකෝ නිස්සත්තුනේ ජීව ශුන්‍යෝ. අපිට එහෙම රජගෙදර ගිහිල්ලා කෑවොත් එහෙම දවස් ගාණක් යනකම් අම්මා ඒ සුවඳටපත් ගන්න පුළුවන් පහුවෙන් දා. ඒ තරම් ඊයේ කෑවේ රජගෙදරනේ. ඒ කක්කවල වෙනසක් තියෙන බණ දෙකම කහපාටයි. රජගෙදරින් කෑවා කහපාටයි. හිඟාන කෑවා කහපාටයි. කක්කවල කිසි වෙනසක් නැහැ. ඒක නම් බෑ රජගෙදරින් කෑවයි කියලා පිඟානකට කක්ක කරන්න බෑ. ඒක කණ්ඩුවක තියලා පූජා කරන්න බෑ. ඒකත් කක්කවලට තමයි. අන්න වගේ මේ පරාසය තේරුම් ගත්ත උත්මයා අපිට මේක කියලා දෙන්න ගන්න උත්සාහය බලන්න. සක්කාය කියලා යම් දෙයක් ගත්ත ගමන් අපි ඒක නැවත නැවත හිතියොදනවා. මගේ ගඳ ගස්සනවා අපි ඒකේ. මේක මගේ මේක මම මේක මගේ ආත්මය කිය කිය. ඒ වගේ ඒක පහදිනවනේ අම්මේ පොර මම පොරක් කියලා. ඉතින් පහදින්න පටන් අර ගන්නවා. ඒ නැවත නැවත පිහිටවන්න උත්සාහ කරන ඕ බලපන් මේ බලපන් කියලා එක එකනට පෙන්න පෙන්න මේ සම්දර්ශන පවත්නවා. ඒකේ ගැලවෙන්න හිතන්න ඒක බැඳෙන්න හදනවා. නමුත් සක්කාය නිරෝධය මේ ජීවත් වෙද්දිම මම ඉඳද්දිම මම නැතුව වගේ. ඒකේ ඒ ලාවුට්සුගේ ප්‍රකාශයක් තියෙනවා. ලෝකයේ නායකයෝ හතර දෙනෙක් ඉන්නවා කියලා. එක නායකයෙක් තමයි પરම්පරාවෙන් නායකයා වෙනවා. ඒ කියන්නේ ලේ වලින් රාජ්‍ය නායකත්වය ලබා ගන්න. ඒක නායකත්වය. ඒක තමයි පළවෙනි මේක. ඒක තුච්ච මේක. තුච්චම කියන එක මම දැම්මේ කියලා මතක තියාගන්න වර්ගය හතර තියෙනවා විතරයි මේ මම කියන කතාව. දෙක යුද්ධ කරලා යකඩ සපත්තුවට යට කරගෙන අධිරාජ්‍යවාදී ක්‍රමයට තුවක්කු බලයෙන් යකඩ බලයෙන් රාජ්‍ය ලබා ගන්න හදනවා හිට්ලර් වගේ. එහෙම නැත්නම් ඒ දරුණු නායකයෝ ඉන්නවා. ඊට පස්සේ ආ වැඩිම ඒ බලය පෙන්නගෙන ඉන්නවා. ඊට පස්සේ තුන්වෙනි එක මෛත්‍රියෙන් කරුණාවෙන් ශිරු දිනාගෙන් ප්‍රසාදේ දිනාගෙන කාටත් අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ ඉන්න රාජ්‍ය නායකයෙකුත් ඉන්නවා. ඒක කියනවා ඔය ඡණ්ඩාශෝක වෙන කාලේ යකඩ අතකින් පාලනය කරපු මිනිස්සෙක්. ධර්මාශෝක වුණාට පස්සේ ලෝකෙටම පිය කෙනෙක් වගේ ධර්ම ප්‍රචාරය කරා. දුටුගැමුණු රජුරුවොත් රජ වුණාට පස්සේ පුදුමාකාර ජී ශාසනික සේවාවක් කරා. ඉස්සල්ලා නම් පෙති පෙති කැපුවා. හතරවෙනි જાතියක් තුන් හතරවෙනි රාජ්‍ය නායකයෙක් ඉන්නවලු. එයා ඉන්න බව කවුරුවක්වත් දන්නේ නැහැ. එයා කරන්නේ හැම කෙනාටම නායකත්වය පුරුදු කරනවා. පුරුදු කළා කියන ඕක මගෙන් ගෙරෙන්න ඕනේ. ඔයාට මේ මේ අඩුපාඩුකම් තියෙන. ඔය අඩුපාඩුකම් වලින් මෙන්න මේ දේ කරලා බලන්න. ඔයා හොඳට පරිපාලනය කරගන්න. ඔයා ඊට පස්සේ නායකත්වෙ වෙන්නේ කියලා. අනික් එකනක් දෙනවා. ඉතින් කවදා හරි ඒ නායකයා දෙන ඒ ක්‍රමවේදය අනුගමනය කරන එකන ඒ ඒ කර්මාන්ත වලින් දිනුවාට පස්සේ ඒගොල්ල කියනවලු මගේම දාඩිය මහන්සියෙන් මගේම ශ්‍රමයෙන් මම මේක යන්තම් හම්බ කරගත්තයි කියලා ඒගොල්ල කියනවා. ඒ මේ ඉන්න නායකයා මැරලා ගියාට පස්සේ මේ කොහොමද මේ ලෝකේට නායකත්වයේ කවුද කියලා දුන්නේ කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඒක තමයි ශ්‍රේෂ්ඨම නායකත්වය. ඒක තේරුම් ගන්න නම් මේ ජීවත් වෙද්දී බලන්න ඕනේ මම නැතුව ඒ වෙනුවට කවුරු හරි වැඩක් කරනකොට ඒ වැඩේ වෙන්න ඇරලා එයාටත් ඒ නායකත්වයට පුහුණුව දෙන්න ඊට පස්සේ ඒ හරහා ඒ අත්දැකීමක් ලබාගෙන තමන්ගේ ක්‍රම සහ විදි හදාගෙන යන ක්‍රමයක් තමයි සරුවචනංශය ඇති කරේ. සරුවචනංශය පිරිනුවම් පෑවට පස්සේ කිසිම අපෝස්තල්ස්වපත් කරේ නැහැ. කිසිම කෙනෙකුට නායකත්වයක් දුන්නේ නැහැ. අඩුම ගානේ අඩුම ගානේ පළවෙනි රහතන් වහන්සේලා 69 ආවට පස්සේ බුදුහාමුදුරුත් එකතුව කිව්වා දෙන්නේ එකපාරේ යන්න එපා. හරියකින් ඉඳි උඹ කරන්න යන්න එපා. උඹට තීරණ කමේට මිනිස්සුෙක් කොට දාපන්. ඒකෙන්නේ අපි මේ බුද්ධහම කියලා එකක් හදාගෙන දැන් මේ රාමුවක් හදාගෙන කොට දැමිල්ල පැත්තක දාලා දැන් තිංගල බුද්ධහමක් කරේ තියාන මැරෙන්න හදනවා. එදා කිව්වේ බුදුරජාණන් ශ්‍රීමනේ උඹට තීරණ ක්‍රමයක් තියෙන ඒකට උඹට ගැළපෙන මනුස්සය ඉදිරියට ඒවට දාපන් එච්චරයි. ක්‍රමවේදයක් ගැන යන්ත්‍රණයක් ගැන සමීකරණයක් ගැන සුද්ධ ලියවිල්ලක් ගැන කතා කරන්න යන්න එපායි කියලා. ඒ තරමටම බුදුසසුන මේක විවෘත කරලා තියෙනවා. මොකද මේ මමයා නැත්තම් එහෙම නැත්නම් මේ තක්කාය නැත්තම් මේ ලෝකේ හරීම අහිංසකයි. ඒ හරීම සුන්දරයි. මේ මුළු ලෝකෙම සාහිත්‍යයක්. මමයා මේකට ආපු ගමන් මම අපි ආභාරයේ පැතිරේ ගන්ධත්තාරයේ පැතිරේ ගන්ධත්තාරයේ කියලා ඔන්න අපි සින්දුවක් අදාහනටයි කා. මම මේ කොත්තන හරි ඉහෙන්න තිබ්බනම් කක්ක ගොඩයි. මම මේ නැතු යන හැටි බලන්න යන්න පුළුවන්. ඒක හොඳටම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. යන්න පුළුවන්. මේ භාවනාව මයි මේ සතියේට කියනවා අරමුණක් නැතුව දුවපන්. අරමුණක් නැතුව දුවන්න යනවනම් අරමුණක් තියනට වැඩිය බොහොම හොඳයි. යන්න අරින්නේ කියලා. දැන් මේ මහත්ය ප්‍රශ්නයක් අහුවා අපි භවනා කරනකොට අපි ඉන්න තැන දැනගන්න ඕනද කියලා. මම යට ඕනකමක් තියෙනවා හැම වෙලාවෙම. ඌට ඕනේ කොයි හරි පැහිය වෙන්න. ඒක කියන්නේ නෑ පැහිය වෙන්න එපා. ඔබ කරන දේ කරපන්. මේ බුද්ධ ආගමකේ ඉන්නේ ඉල්ලුම සැපෙන්නේ නීතියක් නෙවෙයිනේ. ඒකේ තියෙන්නේ ඉල්ලුම සැපෙන්නේ අයින් වෙන එකනේ. ඒක නිසා ප්‍රතිඵල අපේක්ෂා කරන හැම වෙලාවකම වැඩි තුච්චයි. ඒ නිසා බුරුමේ පණ්ඩිස්වාංශ ඉන්නකම් කියනවා කරන්න තියෙන උපරිමේ කරන්න. Tamanට කරන්න පුළුවන් උත්සාහය සිත්සිය. තද්ධාවේ, වීරියේ, සතියේ, සමාධියේ ප්‍රඥා ඉහෙලම කරන්න. ඵලාපේක්ෂා කරන්න එපා. හේතු සම්පාදනයේ 100ක් කරන්න ඵලාපේක්ෂා කරන්න එපා. එච්චර සුන්දර ලෝකයක්, එච්චර සුන්දර ජීවිතයක්, එච්චර සුන්දර වගවි වග කෘත්‍යයක් ලෝකෙම නැහැ. ඒ නිසා ඵල අපේක්ෂාවම තෘෂ්ණාවේ ලක්ෂණයක්. ඵලපේක්ෂා නොකර කරන්න පුළුවන් කියන එක පෙන්නනවා. සක්කායම් බික්කෝ සක්කායම් කෝපනාවසෝ මනසිකරෝතෝ න චිත්තම් පක්ඛන්දති න පසීදති න සම්තිට්ඨති න විමුච්ඡති මමයා කියන එක මතුවෙච්චි ගමන් එයාගේ වැඩේ මේක නැවත නැවත කර කර තහවුරු කරන දේ ඒක කරන්න එපා ඒකේ පහදින්න එපා ඒකේ පට්ටල් කරන්න එපා ඒකේ ගැලහුමක් හිතන්න එපා සක්කාය නිරෝධයක් තියෙන වෙලාවක් තියෙනවා. භාවනා ඉබේ යනවා. සක්මන් කරනකොට මේ අනායාසයෙන් සක්මන යනවා. භාවනා කරනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. කරනවට වැඩිය මේක කෙරෙනවා. හැබැයි හොඳට දන්නවා. හොඳට එලඹ සිටි ගතියක් තියෙනවා කියලා. ඒ සක්කාය නිරෝධය දැනගෙන එහිම හිත යෙදුවොත්, එහිම හිත පැහැදුවොත්, එහිම හිත පట్టල කෙරුවොත් මේකයි නිරෝධය කියලා හිතුවොත් ඒ යෝගාවචරය කරන වැඩේ පුදුම සුන්දරකමක් එන්න පටන් ගන්නවා. ඒක සාසනික දෙදක් එන්න පටන් අර ගන්නවා. එතකොට තේරෙනවා අපේ මහරතන් වහන්සේලා කොහොම ශාසන සේවාවක් කරන්නද? ආර්යයන් වහන්සේලා කොහොම ශාසන සේවාවක් කරන්නද? ආර්ය වෙන්න කටයුතු කරන සුතවත් ආර්ය ශ්‍රාවකයා මොන විදිහට මමයා ඉස්සර කරගන්නේ නැති ධර්මතාවයක් කරන්නටද කියලා. හැබැයි ඒක මේ තොග ගණන් බලාපොරොත්තු වෙන්න මේක බොහොම දකින්න අමාරු තැන. බොහොම විනිවිදට අමාරු තැනක්. ඒ නිසා මේවා දුප්පටි විජ්ජ. පටි විජ්ජ කියලා කියන්නේ විනිවිද දකින්න පුළුවන්. දුප්පටි විජ්ජ ධර්ම. ඒ නිසා තමන්ගේ ජීවිතේ භාවනාවේදී කොත්තනක හරි මේ දුප්පටි විජ්ජ ධර්ම පහෙන් දේවල් ලැබීම හම්බ කිරීම පිළිබඳ සතුට වෙනව වෙනුවට දීලා දෙමීම පිළිබඳ සතුට හිතක් ආව නම් හිතන්නේ ඒක දුප්පටි විජ්ජයි. කවුරු හරි Tamanට වෛර කරන වෙලාවේ යාට පෙරලා වෛර කරන්නේ නැතුව යාට පුළුවන් නම් මෛත්‍රී කරන්න පුළුවන් නම් දුක් පරිවිජය නෝන්ජල්කමක් බයක් නෙවෙයි. ඒ වගේම හිතට වෙහෙසක් එන වෙලාවේ මේකෙන් ගැලවෙන්න හදන්න එපා. මේ වෙහෙස කියලා කියන්නේ සනාතන ධර්මයක්. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. අනේ මට දැන් මේක ඉදිරිපත් වෙලා තියෙනවා. මේක මට හොඳට පාඩම ගන්නපන් කියලා ඒ වෙහෙස කර තත්ත්වයත් එක්ක පුළුවන් තරම් ඉන්න බලන්න. එතකොට ඒක අපිට පාඩමක් වෙනවා. ඒක ආහාරයක් වෙනවා. ඒක අපිට රසමසවුලක් වෙනවා. ඒක අපිට හයි ප්‍රෝටීන් වෙනවා. ඒ වගේම යම් වෙලාවක මේ රූප ආරම්මණයක් වෙනවා අපේ හිත භාවනා කරන්න හිතන්නේ ඒක ඕනේ මුලදී කාමයෙන් කරනම රූප ආරම්මණයක් නැතුව අරූපේ මනසිකාරය පවත් ගන්න පුළුවන්. අරූපේ සත්‍ය පවත් ගන්න පුළුවන්. අරූපේ සතිය සමාධිය පවත් ගන්න පුළුවන්. ඒක කියනවා අනිමිත්ත සමාධිය කියලා. අනිමිත්ත සමාධිය කියලා කියන්නේ නිවන් දොරටුවක්. නිමිත්තක තියෙන සමාධිය කක්කා. එච්චරයි කියන්නේ. කක්ක කියනකොට මම හිතන්නේ තේරෙනවා කියලා. මිරණ නැති වුණත් ඒක තේරෙනවා මම දන්නවා. ඒ නිසා ඒ ඒකෙන් හරහා ගිහිල්ලා අනිමිත්ත සමාධියට යනවා. අනිමිත්ත සතියට යන්න ඕනේ නිමිත්ත සතියේ ඉඳලා. ආන්නේ වගේ ගෙවන් කිරීම වෙනකොට ඉසල ඉසල ළමා කාලේ, නුපුහුණු කාලේ, ආධුනික කාලේ අපි රූපේ අරමුණු කරනවා. පහු වෙනකොට අරූපේ අරමුණු කරනවා. ඒක මේ වැඩක් කරනකොට අනේ මම දැන් සුවිරලා කිනු මිනිහෙක්, මම සමාධිය වඩන එකෙක්, මම භාවනා කරන්නේ කියලා අයිය වෙන්න හදනවා අඳින්න හදනවනේ. ඒ ගැන බුදුහාමරෝ පෙත්ත කපලා ලියලා තිනවා අසප්පුරුෂ සූත්‍රයේ. කොයි වෙලාවක හරි මම සිල්වන්තයි අරයා සිල්වන්ත නෑ කියලා කවුරු හරි මම උසස් කරලා අනු පහත් කරලා සලකනවා නම් ඌට සිල්වන්ත අසප්පුරුෂයයි කියලා කියලා තියෙනවා. සිල්වන්ත අසප්පුරුෂයයි කියලා. ගැළපෙන්නේ නෑනේ සිල්වන්තයට අසප්පුරුෂයෙක් කියන්නේ බුදුහාමරෝ කියනවනේ. පළවෙනි ධ්‍යානෙ ලැබුවේකෙත් හිතනවා නම් අපි එහෙම කියන්නේ කිව්ව පළවෙනි දේවල් ලැබු උත්මේක හිතනවා නම් කියමුකෝ එකෙක් කිව්වම මයි වචනත් වරදිනවනේ. උත්මේක කියනවා අනේ මට විතර පළවෙනි දේ අනම්බුනේ මයිත් එක ආපු එක්කටවත් ගන්න බැරි නා ඒගොල්ල නිකන් මහා තොග බිස්නස් මම විතරයි හරියට කෙරුවේ කියලා. ලැබපු ධානයේ පිළිබඳව තමන් උසස් කළ පහත් කළ සලකනවා නම් ධානලාභී අසප්පුරුෂෙක් කියලා කියනවා. කොච්චර අපිට නිහතමානීකමක් පෙන්වනවද කියලා කියනවනම් බුදුන්සේ සඳහන් කරනවා ධානලාභිය ධාන ලැබීම පිළිබඳව මඤ්ඤණා කෙරුවා නම් ඒ මඤ්ඤණාව නිසා උගේ ධානය උට නැති වෙනවා කියලා. යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ලැබුවට නොලැබුණා වගේ කටයුතු කරන දෙවෙනි ධානයට යන පාර කැපෙනවා. දෙවෙනි ධ්‍යාන ලැබුණාට පස්සේ ඒකත් ආඩම්බරකම් කවන්න නැතුව යන්න ගියොත් ඒකත් ඇල තුන්වෙනි එකට යන්න පුළුවන්. කොත්තන හරි අපි අඳුනගත්තා නම් අඳුනගත්ත දේෙන් අපි ටැග් ගහනවා. කිසිම තැනක අහුවෙන්නේ නැතුව ඉදිරියට යන එකනා ගඟ දිගේ පහළට යන ගල මැදිලා මැදිලා මැදිලා මැදිලා රවුම් වෙනවා වගේ අන්තිම පුදුම සෝභා සම්පන්න ගතියකට උපවත් ගතියකට මත වෙන නිසා එතන හැම තැනකදීම ගල වතුරයි වැලිත් එක්ක යනකොට පිරිමැදෙනකොට ඇඹරෙනකොට අමාරුයි. ඒක නිකන් හරියට මැණික් ගලක් තියලා මේ කපන්න අර ඩයිමන්ඩ් රෝලර් තියලා අල්ලනකොට කැපෙනවා වගේ හිත දෙන්නේ එතන තමයි හැබැයි භාවනා සිද්ධ. එතන තමයි මේ මූණ මට්ටම් වීම සිද්ධ වෙන්නේ. ආන්නේ විදයක් වෙනවා නම් Tamanට වැටහෙනවා නම් මේ සාසනේ පරණ වෙලා තියෙන්නේ. මෛත්‍රී බුද්ධ සාසනේ විතරයි මේව කරන්න පුළුවන් වෙන්නේ. බුදුහාමරොත් එක ජේතවනාරාමේ ඉන්න ඕනේ මේව කරන්න කියලා. ඒ වගේ බහුමත වලට ඉඩ තියන්න එපා. සාරිපුත්‍ර සාංශි මේ අපි ගැන හිතලා තමයි මේ දසුත්තර සූත්‍ර දේශනා කරලා තියෙන්නේ. පස්සේ කාලේ පහළ වෙන අපි වගේ විනය ජනතාව තුළ ලුණු මිදිස් කන මොළ ඇති මිනිස්සු ඉඳ ඉඳ තියෙනවා. ඒ මනසයාට මේ ධර්මේ වැටහුනොත් ඒ මනස මේ කවුරු බෑ කිව්වත් කඩාගෙන යන ගතියක් එන්න පුළුවන් කියලයි මම නම් කරලම කියන දුප්පටි විජ්ජ ධර්ම හැබැයි බැරි ධර්ම නෙවෙයි. දකින්න දුෂ්කර වුණාට දකින්න පුළුවන්. ඒ නිසා මම හිතනවා මේ පිළිතරත් බනහලා මේ තරම් උනන්දුවෙන් භාවනා කරලා මේ පහම නැති වුණාට තමන්ට අදාළව මතුවෙන මේ පිටියක් ඉතරාට ගියා වගේ විනිවිද දකින්න බැරුව වගේ හම්බුණාට බය වෙන්න එපා පැත්ත ගහන්න එපා.